ගරුතර ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානය කරගෙන ආශ්වාස ප්‍රශ්වාස කෙරේ සිත යොමු කළෙමි. පළමුව පරයන්කයට එළඹ পায় කෙරෙහි සිත අරමුණු කළෙමි. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කරන විට නාසයේ අග කෙළවරට එම දැනීම ප්‍රමුඛ වන බව හැඳිනගත්ෙමි. එසේ මෙනෙහි කරන විට ආශ්වාසයේදී හුස්ම නාස් කුහරය මැද ස්පර්ශවන බව හා ප්‍රශ්වාසයේදී හුස්ම උඩතොල ස්පර්ශවන බවද දැනුනි. එලෙසම ආශ්වාසය කෙටි බවත් ප්‍රශ්වාස හුස්ම දීර්ඝ බවත් වැටහුණි. ප්‍රශ්වාස කිරීමේදී මුළු සිරුරටම සැහැල්ලුවක් හා සුවයක් දැනුනි. පළමු අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීම හුස්ම රැලි 30ක් පමණ දක්වා සිදු කළත් 30 ඉක්ම වූ පසු සිතට වෙනත් බාහිර සිතිවිලි ඇතුළු වුණි. ඉන්පසු නැවතත් පෙර පැවති තත්වයට එළඹ ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි අරමුණු විය. එය ඉබේම සිදුවිය. මෙසේ ඉදිරියට කරගෙන යන විට එසේ සිත ඉවතට යාම හා නැවත පැමිණීම විශාල වාර සංඛ්‍යාවක් සිදුවිය. තවදුරටත් පරයන්ක භාවනාව වැඩිවීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඉතින් මේ ලියන් ලියන කෙනා කැමතිනම් මම ආසයි දැනගන්න. ඒකට නිතර හිතවිලි වලට යනවා, නිතර අරමුණු වලට අනබන අරමුණට එනවා. මේ දෙක පරියන්කේ පහු වෙනකොට වැඩි වෙනවා. නමුත් ඒ පිටවෙන්ද පශ්චාත්තාවපයක්. එහෙම නැත්නම් තැවීමක් වැඩි වෙනවද? නැත්නම් Tamanට දැක ගන්න පුළුවන් ද හිත පිට ගියාට හිතවිලි ආවට හිතට දුක් කරදර නැහැ. ඕන වෙලාවක ආනපාන යන්න පුළුවන් ඕන වෙලාවට හිතවිලි ඉන්න පුළුවන්. එතකොට හිතවිලි නැතිකම නෙමෙයි ප්‍රශ්නේ. හිතවිලි තිබුණාට ඒ ගැන හිත කරදර ගන්නෑ. මෙන්න මේක Taman අත්දකලා තියෙනවද කියලා මේ දත් දැක්කද කියන එක නැත්තම් ඒ විදිහට මේ අත් මේ කියාපු කාරණා වර්තකත්වය කරන්න පුළුවන්ද කියලා මේ ලියුම් කාර්යය හෝ ලියුම් කාර්ය කැමැතිද Tamanගේ අදහස් සභාවට එලි කරන්න. එහෙම නැත්නම් අනන්‍යතාවය රැකගෙන කරබන ඉන්න කැමැතිද? ඒක නිසා මෙතනදී කතා කරන්න කැමති නැත්නම් බලන්න. හිතවිලි කොච්චර ඇවිල්ලා ගියා සිත කෙලිසිලා නැහැ. ඕන වෙලාවක ආනපාන යන්න පුළුවන්. ඕනනම් හිතවිලි ඉන්න පුළුවන්. අන්නේ මට්ටමට හිත සතිය හදාගත්තට පස්සේ කෙලෙස් නැති නිසා නෙවෙයි සතුටක් ඇති වෙන්නේ කෙලෙස් තිබුණාට කෙලෙසෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හිත කරදර ගන්න ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වෙලාවේදී කරන්න දෙන පුළුවන් තරම් කෙලෙස් වලට ඉන්න දෙන්න. ඇවිල්ලා බලන්න ඕනේ කෝක ආවත් මං ගණන් ගන්නෑ. මම මං හිත කරදර ගන්නෑ. ආනේ ගතිය ආවට පස්සේ ඒ යෝගාවචරයට මේ කෙලසින් වලින් කෙලසෙන්නේ නැති ස්පර්ශාවට ස්පර්ශ නොකරන සද්දාවට ඇහෙන්නේ නැති රූප තිබුණට ඇස් තිබුණට පේන්නේ නැතුව වගේ හැසිරීමේ කලාව තියෙනවා. ඒක විශේෂයක් කරලා පුහුණු වෙන්නත් පුළුවන් ඕන. නමුත් මේ විදිහට ටිකට කරගෙන යනකොට ඉස්සර අපි චෝදනා කරාට සද්ද වේදනා හිතිලියට දැන් තේරෙනවා සද්ද වේදනා හිතවිලි මත ඒ උඩ සතිය පෙරලගෙන යන්න පුළුවන්. මොකක්වත් බාධාවක් එන්නේ